ගමන් ගියේ. ජනරන්ජනගේ තිලකරත්න කුරුවිට බණ්ඩාර සමග එක්දස් නවසය හතලිස් අට වෙන විට ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ පර්යේෂණාංශයක් එහෙම නැත්නම් ශ්‍රවණ පර්යේෂණාංශයක් තිබුණේ නැහැ. නමුත් ක්‍රමවේදයක් තිබුණා එවකට ජනප්‍රියව සිටි ගායක ගායිකාවන් තෝරා ගැනීමට අදහස් විමසීමේ ක්‍රමවේදයක් තිබුණා. මෙතනදී මේ ක්‍රමවේදය අනුව 1948 වර්ෂයේදී ජනප්‍රියම ගායකයා හෝ ගායිකාව කවුදයි විමසීමක් කළා. එතනදී ජනප්‍රියම ගායකයා ලෙස තේරුණේ සුසිල් ප්‍රේමරත්න. ඊළඟට හිටිය ගායක ගායිකාවන් තමයි කිංස්ලි ජයසේකර, කෝකිල දේවී වීරතුංග වගේ ගායක ගායිකාවන්. ඒ වගේම වීපී ලීලාවති. හොඳම එහෙම නැත්නම් ජනප්‍රියම ගායකයා හැටියට ශ්‍රාවකයන් තේරුවේ සුසිල් ප්‍රේමරත්න. සුසිල් ප්‍රේමරත්න අපට හිටපු සිත්තර ගායකයන් දෙදෙනාගෙන් කෙනෙක්. පළමුවෙනා තමයි ආනන්ද සමරකෝන්. ආනන්ද සමරකෝන් ඉන්දියාවට ගිහිල්ලා චිත්‍ර කලාව ඉගෙනගෙන සිත්තම් මැන්දා වගේම සංගීතය ඉගෙනගෙන ගායකයෙකුත් වුණා. හැබැයි සුසිල් ප්‍රේමරත්න ඉන්දියාවට ගියේ නැහැ. ඒ නිසා ඉන්දියාවේදී චිත්‍ර කලාව හෝ සංගීතය හදාරීමේ අවස්ථාවක් සුසිල් ප්‍රේමරත්නට හම්බුන්නේ නැහැ. හැබැයි සුසිල් ප්‍රේමරත්න චිත්‍ර කලාව ඉගෙන ගත්තේ Tamanගේ පියාගෙන්. ඔබ කාටත් මතක ඇති සුදු ජාතිකයින්ගේ කාලේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන්ට යටත් වෙලා හිටපු කාලේ අපේ ගෙවල් වල බිත්ති සරසුනේ වික්ටෝරියා රජිනගේ එහෙම නැත්නම් රජපෞලේ පින්තූර වලින්. එහෙම කාලයකදී බෞද්ධ ජාතික වීරයන් දුටුගැමුණු රජතුමා විහාරමහා දේවිය ගැන චිත්‍ර ඇන්දේ එම් සාර්ලිස් අපේ බිත්තියේ අපේ දේශීය ආගමික ජාතික වීරයින්ගෙන් චිත්‍ර වලින් සැලසුණා මේ චිත්‍ර ඇන්දේ එම් සාර්ලිස් මාස්ටර් මේ සුසිල් ප්‍රේමරත්න කියන ගායකයා සාර්ලිස් මාස්ටර්ගේ පුත්‍රයා මේ නිසා ඔහුට ජන්මයෙන්ම චිත්‍ර කලාව උරුම වෙලා තිබුණා ඊළඟට ජී.එස්. ප්‍රනාන්දු කියන ප්‍රකට චිත්‍ර ශිල්පියාගෙනුත් ඔහු චිත්‍ර කලාව ඉගෙන ගත්තා. මේ නිසා ඔහුගේ ගීතවල කිසියම් චිත්‍රමය ස්වරූපයක් තිබුණයි කියලා ඇතැම් අය කියනවා. සුසිල් ප්‍රේමරත්න ගැන අද අපි කතා කරන්න හිතුවේ ඔහු අපට අමතක කළ නොහැකි නිරන්තරයෙන් මතක් කළ යුතු ගායකයෙකු නිසා. අපි ජනරන්ජන්ගේ තුලින් ඔහුගේ ගී කීපයක් රස විඳිමු. මේ මම තෝරගත්ත පළවෙනි ගීතය රන් වන් කරලින් පැසිලා සමනි ඉරියා සමනි සමනි සිනහපාලා වගේ සංගීතය මත මල මුතුවේ නින්දේ හොන් ජන වගේ සංගීතය මත මල මුතුවේ ඉනි සිරි නගමින් සැතිරේ රන්වන් කරලින් සැදිනා සැදිනා වේ ගමෙහි සැරසෙන විලසි අන්වන් කරලින් පැටිලා පැටිලා වේ ආයම පැටිලා පැටිලා රමණී නමනි නමනි නහපාලා සුසිල් ප්‍රේමරත්න සමග ලතා ගීතය ගායනා කළේ අපේ සිංහල ගීත වංශයේ පරිසරය ගැන ලී ගැවුණු ගැයුණු ස්වතන්ත්‍ර ගී අතර ඊටාම ජනප්‍රිය ගීතයක් මේ ගීතයේ පද රචනා කළේ සරත් විමලවීර ඔහු අපේ ගීතාවලියට පරිසර ගීත රාශියක් එකතු කර ගීත රචකයෙක්. මේ ගීතය අපට ඇහුනේ අපි පාසල් යන අවදියේ. අපිට මතකයි සීටි ප්‍රනාන්දුගේ පින් සිදුවන්නේ අනේ බාල ළමුන්නේ වගේ ගීතයක්. රන්මන් කරලින් පැසලා වැනි මේ වගේ ගීත අපට කුඩා කාලේ අහලා අපේ කනේ රැව් පිළිරැව් දුන්නු ගීත. මේ ලතා යුග ගීත ගායනා කරන්න මුලින්ම සම්බන්ධ වුණේ සුසිල් ප්‍රේමරත්න සමග. මේ ලතා කියන නම ලියාපදිංචි වුණේ ලතා ජෙනිවි ප්‍රනාන්දුට සුසිල් ප්‍රේමරත්න නිසා බව ලියවිලා තියෙනවා සුසිල් ප්‍රේමරත්න සමග කළ සාකච්ඡාවලදී. සුසිල් ප්‍රේමරත්න දැන් මේවැනි ස්වතන්ත්‍ර ගීතයක් ඔහු තනුත් නිර්මාණය කරගත්තා ඔහුගේ ගීතවලට. නිර්මාණය කරගත්තා වගේම ඔහු සුනිල් සාන්තගෙන් පස්සේ මේ බටහිර ශෛලියේ ගීත ගායනා කරන්නට ඉදිරිපත් වෙච්ච ඊටාම නිර්භීත ගායකයෙක්. බොහෝ වෙලාවට අර උත්තර ಭಾರತೀಯ රාගධාරී සංගීතයට අනුකූල ගීතම ගායනා කරන්න ගායකයි ගායිකාවන් පෙළඹිලා සිටින අවධියක සුසිල් ප්‍රේමරත්න බටහිර ආර්ය ගීතත් ගායනා කරන්නට පෙළඹුණා නැඹුරු වුණා සුනිල් සාන්තගෙන් සීටි ප්‍රනාන්දුගෙන් පස්සේ මේ එවැනි ගීතයක් මේ ගීතය රචනා කළේ ඔය චිත්‍රාට සහ සෝමපාලට පීඑල්ඒ සෝමපාලට බොහෝ ගීත රචනා කළ පියසේන කොස්තා මේ ගීතය අහන්න මේක රන්මන් කරලින් පැසලා ගීතයට හාත්පසින්ම වෙනස් ආරක වෙනස් ශෛලියක ගීතයක් හැබැයි තාම රමණීය ගීතයක් හැටියට අපිට රස විඳින්න පුළුවන්. මැනී මෙලොව එකම සතුට ඔබයි සිතින් වැගිනී على දේශීය තනුව වලට එහෙම නැත්නම් ස්වතන්ත්‍ර තනුව වලට ගීත ගායනා කරනවා වගේම විවිධ ආරේ බටහිර ආරේ ගීත ගායනා කිරීමත් ඔහු පෙළඹිලා හිටියා. දැන් ඔහු ඇත්තටම ස්වතන්ත්‍ර ගීත රාශියක් ගායනා කළා. ඒ සමගම ඔහුට වරමක් ලැබෙනවා මොහමඩ් ගවුස් මාස්ටර්ගේ තනුව අනුව සිනමා වේ ගීතයක් ගායනා කරන්න. විශේෂයෙන්ම දෙවැනි සිංහල චිත්‍රපටය වන අශෝකමාලා චිත්‍රපටයට ඊටාම විශිෂ්ට සංගීතයක් නිර්මාණය කරන මොහමඩ් ගවුස් මාස්ටර් 11 වෙනි සිංහල චිත්‍රපටයටත් සංගීතය නිර්මාණය කරනවා. ඒ සැඟවුණු පිළිතුර චිත්‍රපටය. මේ චිත්‍රපටයේදී රුක්මනී දේවී සමග යුග ගීතයක් ගායනා කිරීමේ වරම සුසිල් ප්‍රේමරත්නට හිමි වෙනවා. මම හිතන්නේ මේක අපේ රටේ එවක ගායකයෙකුට ලැබෙන විශේෂ වරප්‍රසාදයක් මේ එවක නිලි රැජිනහටට හිටපු රුක්මනී දේවී සමග යුග ගීතයක් ගායනා කිරීම මේක විශේෂ වරප්‍රසාදයක් වෙන්නේ ඔහුට මොහමඩ් ගවුස් වගේ කෙනෙක්ගේ ඊටාම රමණීය ඊටාම කන්කලු තනුවකට ගීතයක් ගායනා කරන්න ලැබීම. අපි ඒ ගීතය අහමු. Thank you. පාලා මනහර ගීත ගයලා නැලවිලා තනිකම මාතෙන් පාලා නාම කිලි මෙතෙස් සයුරේ සුන්දර මනහර සිමලතා La la la la la la la la la සුදු විමානේ සරසාලා සුම දුරදේ පිනවනනේ පිනවනනේ මනහර ගීත ගයලා නැලවිලා සම්සම්මා තෙන් පායා සුන්දර මනහර කුසුමලතා Thank you. දීප ජයලා නැලදිලා කනකනු මාපෙන් පාලා මනහර ගීත ජයලා නැලදිලා කනකනු මාපෙන් පාලා චිත්‍රපට ගී ගායනා කිරීමට අතිරේකව ඔහු ගුවන්විදුලි සරල ගී ශිල්පියෙකු හැටියට නොඑක කාර්යයේ ගීත ගායනා කරා අපිට මතකයි ඔහු හින්දුස්ථානී රාගතාල අනුව ගීතයක් ගායනා කළා 1957 දී මිලාප් චිත්‍රපටයේ හේමන්ත් කුමාර් ගායනා කරපු ගීතයක තනුවක් අනුව ඔහු ගායනා කරා සිංහල ගීතයක් ආදරේ මට නෑ කියා කිව්වනම් මුලදී ඔයා යනුවෙන් ආරම්භ වෙන. එපමණකින් සෑහීමකටපත් වුණේ නෑ. 1962 දී Catch a Falling Star කියන බටහිර ගීය අනුව ඇල් හේන දෙසින් එන සීපද රාවය යනුවෙන් ආරම්භ වෙන ගීතයක් ගායනා කළා. 65 දී සුප්‍රකට Sound of Music චිත්‍රපටයේ Rain Drops on Roses කියන ගීය අනුව මල් රේණු නටලා කියලා ගීතයකුත් ගායනා කළා. ඔහු එවැනි අනුකාරක ගීත නමුත් කංකලු ගීත සිංහල ගීත කලාවට එකතු කරන්නට නොමසුරුව එඩිතරව ඉදිරිපත් වුණු ගායකයෙක්. මේ අතරේ ඔහු සම්භාව්‍ය සාහිත්‍ය දිහාවටත් net යොමු කරපු ගායකයෙකු හැටියට සඳහන් කරන්න ඕනේ. පණ්ඩිත් අමරදේව වගේ අය මහබෝවන්නම වගේ පදමාලාවක් ගායනා කරනකොට සුනිල් ශාන්ත ගීත ගෝවින්දයේ ලලිත ලවංග ලතා පරිශීලන වැනි සම්භාව්‍ය කාව්‍ය වලින් ගීත තෝරා ගන්නකොට සුසිල් ප්‍රේමරත්න වෑත්තෑවේ හිමියන්ගේ ගුත්තිල කාව්‍යයේ මනරම් සුරංගනා වර්ණනාව සෙමතන් සුරංගන රැඟුම තෝරාගෙන ගීතයක් හැටියට තන් නිර්මාණය කරලා ගායනා කරනවා. මෙය අපට ඉතා වැදගත් සිදුවීමක් හැටියට සැලකන්න පුළුවන්. මොකද මේ සම්භාව්‍ය සාහිත්‍ය දෙසට නෙත්‍යමු කළ ගායක ගායිකාවන් කීප දෙනා අතරින් එක්කෙනෙක් බවට සුසිල් ප්‍රේමරත්න පත් වෙන නිසා මේ ඔහු තනු නිර්මාණය කළ ගායනා කරපු වැත්තේ විහිමියන් රචනා කළ ඒ සුරංගන රැඟුම. ඒ ගීතයත් සමග අද අපට ඔපෙන් සමුගන්නට සිද්ධ වෙනවා. අද චන්ද්‍රරංජනගේ තාක්ෂණික දායකත්වය ආනන්ද පද්මසිරි නිෂ්පාදනය කළ සුරේකා පෙරේරා මම වැඩසටහන ඉදිරිපත් කර තිලකරත්න කුරුවිට බණ්ඩාර. Thank you. ලෙල දිදී විදුලිය පබා රන් රසේ කුඹන ලිසේ නාදනු පාතබ තබා කම්පසේ මල් දමින් මුතු දිගු සුනිල් වරලස ගොතා මන් මදා සිටු යලසින් උර උරතරා දිලි මුසුලතා මන් නදාවන මිනි මෙවුල් නද වෙන නදින් මන් කුසුම් මන් පටින් තන රන් හසුම් මන් මෙන් බැඳේ ලඹ සවන් දිගුරන් පසින් දන මිස්මුවන් පන්දි මින් තදේ මත පවන් වැද ලෙල පහන් සිලු මින් රැඟුම් දෙන රන් බඳේ දිලියෝ වුන්දු තිරිනුවන් වන් බඹුවත් දැනින් නිදේ බඹුවත් දැනින් නිදේ බඹුවත් දැනින් නිදේ